ඊළඟට චන්ද්‍රානි මහත්මිය චන්ද්‍රානි මහත්මියට මයික් එක ඔන් කරන්න පුළුවන් හා පුළුවන් අවසරයි ගරු ස්වාමීන් තෙරුවන් සරණයි දැන් අද මට තීරුම් ගියා ස්වාමීන් වහන්සේ හුඟක් කරුණු මට ප්‍රශ්නය දැන් අපි දැන් ආනාපාන සති ක්‍රමයේ සතර සතිපට්ඨානෙ වඩලා කාය සම්පූර්ණයෙන් කය අතහැරිලා වේදනාව අතහැරිලා චිත්ත අතහැරිලා ඒකාග්‍රතාවයට සිත යොමු වුනහම එතනදී ඔය කියන ආකාරයට දැන් ඔය කැඩි කැඩි යන නැති වෙන ඊට පස්සේ ඒකේ නැතිවීම විතරක් දැඩි වශයෙන් දැනিলা ඔහොම ඒවැ යනවා නමුත් ඔහොම වෙන් වෙන් වශයෙන් ඒවා තේරුම් ගින්නේ ස්වාමීන් වහන්සේ. එතකොට සංඛාර උපේක්ඛාව කියලා කියන්නේ එතනදීම ඔය කියන ඥාන ඇති වුණාද නැති වුණාද කියන්නත් බැරුව ලෝකෝත්තර ඥානය නිවිශේකට විදීමේ හැකියාවක් තියනවාද කියන එකයි මං අහන ප්‍රශ්නේ. සාදු සර්. අන්තිම ටික මට තේරුණා. ඒ කියන්නේ සංඛාර උපේක්ඛා ඥානය ඒ කියන්නේ ඒ බුද්ධම සමාධියකට වැටෙනවා ස්වාමීන් වහන්සේ මට හරියට දැනුනේ දවලුත් තියෙනවා රැත් තියෙනවා මට දෙකම දැකිය හැකි. ඒ කියන්නේ වෙනසක් නැහැ කියන මට්ටමේ සමාධියක්. ඒ උදාහරණයක් විතරයි. ඒ සමාධියදීම පුළුවන් ද ස්වාමීන් වහන්සේ මේ තීරුම් මට අර අනික් අනුලෝම කියන ඥානක කොටස එතනදීම පුළුවන් ද නිමේෂයකට ලෝකෝත්තර ඥානය ඒක වින්දනයක් ලබන්න. එහෙම ලබන්න පුළුවන් වෙන්නේ දැන් අර අපේ අරුණ මනතුංග මහත්මයා සිහිපත් කළා වගේ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන ඒ විදර්ශනා ප්‍රඥාවත් එක මුහුණොත් පමණයි. එහෙම නැතුව දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් තිබිච්ච පමණට යම් කිසි කෙනෙකුට ලෝකෝත්තර ඥානය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ සඳහා අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ මේ සංස්කාර ධර්මයන් අර චිත්ත ඒකාග්‍රතාවයත් එක්කලා ප්‍රකටව දැනෙන්නට ඒ ප්‍රකටව දැනෙනකොට තමයි ඒ තනත්තාට ඒ විදර්ශනා ප්‍රඥාව සමග මොහු වූ ඒකාග්‍රතාවයක් බවට පත් වෙන්නේ. එහෙම වුණොත් ඒ සමාධිය පමණයි විදර්ශනා ඥාන අවබෝධය සඳහා එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධය සඳහා ලෝකෝත්තර ප්‍රඥාව සඳහා උපකාර වෙන්නේ. ඒක නිමේෂයකින් සිදු වෙන දෙයක් සිද්ධ වෙන දෙයක් වගේ. ඊට පස්සේ තමුන්ට දැනෙනවද මොකක් හරි විශාල දෙයක් සිද්ධ වුණා, ලොකු වෙනසක් වුණා කියන හැඟීමක් එනවද ස්වාමීන් වහන්සේ? ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි එහෙම දැනෙන්නේ. එහෙම නැත්නම් එහි ඵලය Taman ළඟ තියෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන ප්‍රමාණය තනත්තාට තියෙන දහම් දැනුම මත තමයි ඒක විග්‍රහ කරගැනීමේ හැකියාව තියෙන්නේ. ආද්ද ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් පුදුමාකාර විදිහේ තැනීමක් ඒකේ ඇති වුණා. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තව තවත් අපිට ධර්මී කියා දෙන්නත් උතුම් වූ නිවන් සුව ලැබීමටත් හේතු වසන වේවා සතුටුයි.